අනග්ගහිත චිත්තෝ දානං දේති අත්තානං ච පරං ච අනුපහච්ච දානං දේති සාදු සාදු ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි එතන මෙවන් පින්කම් වලට කියන්නේ සත්පුරුෂ පින්කම් කියලා. ඒ සත්පුරුෂකම කුමක් මුල් කරගෙනද ඇති උනේ? කෘතවේදීත්වයේ මුල් කරගෙන. ජීවත්ව ඉන්න දූ දරුවන් හැටියට පරලෝසපත් දෙමව්පියන් වෙනුවෙන් කළ හැකි කළ යුතු ඉහළම යුතුයකම තමයි මේ ඉෂ්ට කරන්නේ. අම්මල තාත්තල ජීවත් වෙලා ඉන්න කාලේ ඇත්තන්ට බුදුන්ට රහතුන්ට වගේ සලකලා ගරු සත්කාර දක්වලා ඒ අය මිය දුනාට පස්සේ අතච පන පේතානං කාලකතානං දක්නං අනුපදස්සත කියපු විදිහට ඒ අය පරලෝසපත් වුණාට පස්සේ මේ විදිහට දක්ෂිනාවක් සිද්ධ කරලා පින් අනුමෝදන් කිරීම තමයි කරන්නේ ඒක සත්පුරුෂ දරුවන්ගේ වගකීම දක්ෂිනා කියලා කියන්නේ පරලෝසපත් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න කරන පින්කම් වලට. දක්ෂිනාව කියලා කියන්නේ ඒකයි. ඒක දානයක් විය හැකි. ඒ වගේම බණක් වෙන්න පුළුවන්, පිරිත් දේශනාවක් වෙන්න පුළුවන්, වෙනත් පින්කමක් වෙන්න පුළුවන්. පරලෝසපත් ඥාතීන් උදෙසා ඒ ඇත්තන් කෙරෙහි කරුණාව පෙරදරි කරගෙන පින් අනුමෝදන් කිරීම තමයි එතනදී බලාපොරොත්තු ඉතින් අපේ සමාජයේ ගොඩාක් වෙලාවට බැලුවහම අපේ පින්නතුන් වැඩියෙන්ම පින් කරන්නේ මූලිකව බැලුවොත් තමන්ගේ ඥාතීන් පරලෝසපත් ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහා දැන් බලන්න ලංකාවේ වැඩි හරියක් දෙන දාන දිහා බැලුවොත් නේද වැඩි හරියක් දෙන දාන දිහා බැලුවොත් දාන දෙන්නේම පරලෝසපත් ඥාතීන්ට පින්තේ. ඒක අතකින් ලංකාවේ මිනිස්සු මැරෙන්නේ නැත්නම් හාමුදුරන්ට ලේසියෙන් දානෙත් නැහැ. නේද? ඔය හත් දවසේ තුන් මාසේ අවුරුද්දේ දාන දෙන්න පෙළඹිලා ඉන්නේ හින්දා. එහෙමත් කලාතුරකින් උපන් දිනේට වෙඩින් ඇනිවර්සරි එකට එහෙම දෙන්න දන් දෙන අවස්ථා තියෙනවා. ඒකත් කලාතුරකින්ම තමයි හුදේ මට මෙය අතහැරීම දියුණු කර ගැනීම සඳහා උපකාර වේවා කියන හැඟීමෙන් නේද? මේ කරන ක්‍රියාව තුළ මගේ හිතේ නිර්ලෝභී චේතනා පහළ වෙනවා. මේ මේක තමයි හැබැයි අතහැරීම මෙහෙම අතහරිනකොට තමයි මට නිවනට සමීප වෙන්න හැකියාව තියෙන්නේ කියන අවබෝධය මුල් කරගෙන දන් දෙන අය ගොඩක් අඩුයි. ඉතින් කෙසේ වෙතත් නොයි පරලෝක සපත් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න දෙන දානවල තමයි දක්ෂිනා කියලා කියන්නේ. ඉතින් එය ජීවත්ව සිටින ඥාතීන්ගේ දූ දරුවන්ගේ පරම වගකීමක් යුතුයකම. ඉතින් අවුරුද්දකට වතාවක් දෙවතාවක් ඒ යුතුයකම් ඉෂ්ට කිරීම වශයෙන් එහෙම පින්කම් කරන ගමනේම තමන්ගේ සාංශාරික විමුක්තිය පිණිසත් යම් අතහැරීමක් කළ යුතු වෙනවා. මොකද අපේ සමාජයේ ගොඩාක් පින්නතුන් සෑහීමකටපත් වෙලා තියෙනවා. කොහොමද? මං මාසිකව දාන දෙනවා මං එහෙම නැත්නම් අවුරුදු පතා දන් දෙනවා මං අට පිරිකර මෙච්චර පූජා කරලා තියෙනවා දඹදිවත් ගිහිල්ලා තියෙනවා නේද කටින පින්කමකුත් කරලා තියෙනවා නිවන් දකින්න පින්කම් කරගෙන තියෙන්නේ කියලා හිතනවා හැබැයි ගොඩක් ඒ පින්කම් දිහා බැලුවහම ගොඩාක් අය මේ පින්කම් කළා තියෙන්නේ පරලෝසපත් ඥාතීන් සුවපත් කරන්නට විනා අධ්‍යාත්මික වශයෙන් තමන්ගේ මේ අතහැරීමේ ගුණය දියුණු කරගන්නට නොවන බව අපිට ඒ පින්කම් වලට සහභාගී වෙන භික්ෂුන් වහන්සේලා හැටියට හොඳ අත්දැකීම් තියෙන වැටහීමක් තියෙනවා. ඒ නිසයි මා ඔබට මතක් කළේ පින්වත්නි අවුරුද්දකට වතාවක් దేవතාවක් Tamange නෑයෝ සිහිපත් කළේ අයගේ සාංශාරික ගමන සුවපත් කරන්නට එහෙම අතහැරීම් කරන වගේම එහෙම දන් දීම් කරන වගේම Tamange සාංශාරික විමුක්තිය පිණිසත් හුදෙක් අතහැරීමේ ගුණය දියුණු කිරීම පිණිසත් ඔබ යම් කිසි කාර්යභාරයක් සිදු කළ යුතුය. එහෙම කළොත් විතරයි ඔබට නිවනට සමීප වෙන්න පුළුවන්කම තියෙනවා. ඇයි මම එහෙම කියන්නේ? ගොඩාක් අය අතහරින්නේ බැඳීම මුල් කරගෙන. බැඳීම මුල් කරගෙන කරනු ලබන අතහැරීම හැබැයි අතහැරීමක් නොවේ. එතන ලෝභය මිශ්‍රයි. දැන් උදාහරණයකට ගත්තොත් දැන් හාමුදුරුවරුන්ට උනත් අතහරින්න පුළුවන් බැඳීම මුල් කරගෙන. නේද? දැන් දානයක්ද පූජා කරනකොට ගමේ හාමුදුරුවෝ වඩම්මනවා. එතකොට අපි හිතන්නේ මොකද්ද? ආ ගමේ පන්සලේ හාමුදුරුවනේ. ඉතින් අපි හැම එහිකටම ඉන්නේ හාමුදුරුවෝ. මරුණා මඩු ගානේ පාන්සු කියලා දෙන්නවත් ඉන්න ඔය හාමුදුරුවනේ. නේද? ඒ හින්දා දානේ නොදී ඉන්න හොඳ නෑ කියලා දන් දෙනවා. එතකොට මොකද මේ දානේ දීලා තියෙන්නේ පාන්සු පිළියට ගන්න ගන්න. ඒක ගනු දෙනවා. නේද? ඒක බිස්නස් එකක්. හ්ම් එහෙමත් නැත්නම් අපේ කම මුල් කරගත්ත එකක්. මමත්වය මුල් කරගත්ත දීමනාවක්. ඒකෙන් අදහස් කරන්නේ ගමේ හාමුදුරන්ට දෙන්න එපා කියන එක. ගමේ හාමුදුරන්ට උනත් දෙනකොට අවශ්‍යයි පුද්ගලිකත්වයෙන් තොරව ඒ දීමනාව කරන එක. පුද්ගලිකත්වයෙන් තොරව කරනු ලබන දීමනාව තමයි හැබැයි අතහැරීම කියලා කියන්නේ. එතකොට තමයි ප්‍රතිග්‍රාහක සම්පත්තිය හොඳින් සම්පූර්ණ කරගන්න පුළුවන්. දැන් දානයක් පූජා කරනකොට කාරණා තුනක් හොඳට සම්පූර්ණ වෙන්න ඕන. එතකොට තමයි මේ දානය වඩාත් අර්ථවත් වෙන්නේ. මොනවද මේ කාරණා තුන? පළවෙනි එකට කියනවා දායක සම්පත් ප්‍රතිග්‍රාහක සම්පත්තිය. දෙක දෙය්‍ය ධම්ම සම්පත්තිය, තුන දායක සම්පත්තිය. ප්‍රතිග්‍රාහක සම්පත්තිය කියන්නේ දානේ පිළිගන්නා පක්ෂයේ සම්පූර්ණත්වය. එතකොට දාණය පිළිගන්වන්නේ ස්වාමින් වහන්සේ නමකට නම් ඒ ස්වාමින් වහන්සේලාට අපිට ආරාධනා කරන්න වෙනවා. එතකොට අපි දානෙකට ආරාධනා කරන්නෙම පුද්ගලිකත්වෙ මුල් කරගෙන. ගමේ හාමුදුරුව, දන්න හාමුදුරුව, යාදී වශයෙන් තමයි අපි ආරාධනා කරන්නේ. ඒකට කරන්න දෙයක් නැහැ. ඒක කරන්න වෙනවනේ. අඳුනනවා නම් නොදී ඉන්න ඔය හාමුදුරුව මට අඳුරන හිත දෙන්න බැහැ හාමුදුරන්ට කියලා. එහෙම බෑ. අඳුරනවා දෙන්න ඕනේ. හැබැයි දෙන වෙලාවේදී ඔබේ හිත තුල යම්කිසි පරිවර්තනයක් ඇති කර ගන්න ඕන පුද්ගලිකත්වයෙන් තොර. දැන් උදාහරණයකට මෙහෙම කියන්නම්. දැන් ඔන්න අපි හිතමු ලංකාවේ කෘෂි කර්මාන්තය දියුණු කරන්න, ගොවිතැන් කිරීම දියුණු කරන්න ආධාරයක් අපට හම්බුණා විදේශ ආධාරයක්. කොහෙන්ද? හැම එකටම දෙන චීනෙන්. නේද? අපි හිතමු චීන ආධාරයක් ලංකාවට හම්බ වෙනවා ලංකාවේ ගොවිතැන දියුණු කිරීම සඳහා. දැන් එහෙම ආධාරයක් දෙන්න තීරණය කරාට පස්සේ චීනෙට එන්න කියලා කියන ආධාරය ලබා ගන්න. ඒතර දැන් ලංකාවේ ඉන්න ගොවි මහතුරු ඔක්කොම චීනෙට යනවද? නැහනේ. ඕනනම් මිනිස්ටර්යයි එහෙම නැත්නම් අමාත්‍යංශ ලේකම්තුමායයි තවත් ඔය ඉහළ නිලධාරීන් කීප දෙනෙක් යයි. ඉතින් එහෙම ගියාට පස්සේ අර චීන ජන රජය නියෝජනය කරන ඒ ප්‍රධානින් ආධාර කරන අය මේ අයට මේ ආධාරය පිරිනමනවා. එහෙම ආධාරය පිරිනමනකොට ඒ අයගේ හිතේ තියෙන්නේ අපි මේ මේ ආපු අයගේ ප්‍රයෝජනෙට මේ දෙනවා කියලා නෑ. මේක සමස්ත කෘෂිකර්මාන්තයටම කරනු ලබන ආධාරයක් කියන හැඟීමෙන් තමයි ඒක එයාලා බාර අන්න ඒ වගේ භික්ෂුන් වහන්සේලා බොහෝ සිටිනවා. එදා බුදුරජාණන් වහන්සේ දෙපස වැඩ සිටි ගුණයෙන් සහ ගණනින් අසීමිත සියලු ස්වාමීන් වහන්සේලා වර්තමානයේ ලෝකේ පහළ වෙලා ඉන්න සියලු හාමුදුරුවෝ අනාගතයේ සම්බුද්ධ ශාසනය පැවිද්ද ලබන සියලු දෙනා මහා සංඝරත්නය නමින් ගැටෙනවා. ඒ මහා සංඝරත්නය නියෝජනය කරන පිරිසක් කීප දෙනෙක් තමයි ගෙදරට වඩම්මන. ඒතර මේ ගෙදරට වඩම්මන කීප දෙනා මුල් කරගෙන දානේ දුන්නාට දෙන වෙලාවදී පූජා කරන වෙලාවදී දායකගේ හිතට යන්න ඕන අර සමස්ත මහා සංග්‍රහය. අන්න එහෙම සමස්තය ගැන උනහම පුද්ගලිකත්වයේ බිඳ වැටෙනවා. ඒතර පුද්ගලිකත්වයෙන් තොරව කරනු ලබන අතහැරීම තමයි වඩාත්ම ඵලදායී අතහැරීමක් වෙන්නේ. වඩාත්ම නිවනට සමීප වෙන අතහැරීමක් වෙන්නේ. අන්නේ හැඟීම දායකයා විසින් උඩට ඉස්මතු කරලා ගන්න ඕන ආයාසෙන්. නැත්නම් එක එක දන්න හඳුනන හාමුදුරු දැක්ක ගමන්ම අනේ මේ හාමුදුරන්ට දන් හැන්දක් බෙදා ගන්න ලැබිච්ච කොච්චර වාසනාවක්ද කියලා පුද්ගලිකස් වලින් බැඳෙනවා. නරක නෑ. නමුත් එය නිවනට උපකාර වෙන්නේ නෑ. ඒ කියන්නේ ඒ වගේ අපහැරීම් තුළ බැඳීම වර්ධනය වෙන නිසා. ඉතින් අන්න එහෙම හැබවින්ම අපි මේ දන් දෙන හැටි හොඳින් තේරුම් ගන්න ඕන. ඊළඟට දායක සම්පත්තිය විදිහට දායකයොත් ශ්‍රද්ධාව ප්‍රඥාව පෙරදරි කරගෙන කර්ම කර්මඵලයේ හොඳට අදහාගෙන මේ දානි පූජා කරන්න ඕන. දෙය ධම්ම සම්පත්තිය වෙනුවට හොඳට දැහැමින් සෙමින් උපයා සපයාගත් ධනි විපහදම් කරලා දානි පූජා කරන්න. එතකොට තමයි දානි මහත් ඵල මහානිසංස දානයක් බවට පත් වෙන්නේ. ඉතින් පින්වත්නි අද ඔය ඇත්තන් මේ පරලෝක සපත් ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස සිදු කරනු ලබන මේ පින්කම සඳහා මේ දේශනාව සඳහා මා මාත්‍රිකා වශයෙන් තබා ගත්තේ අතහැරීම දාණය පිළිබඳව කරුණු කාරණා කියවෙන වටිනා සූත්‍ර දේශනාව. මේ සූත්‍රයේ නම සප්පුරිස දාන සූත්‍රය. ඒ කියන්නේ තව විදිහකින් කියන සත්පුරුෂයේ දාණය දෙන හැටි කියවෙන සූත්‍රය. තියෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ. බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට දේශනා කළේ. පිළිතුරු මේ සමාජයේ දිහා හොඳට විමසුම් නුවණින් බලනකොට ඔබ ඕනා තරම් දැකලා ඇති මේ සමාජයේ ඉන්නව සමහර මිනිස්සු. මොන වගේද? ඊටාම ධනවත් අය. බොහෝ ගොඩක් සල්ලි තියෙන උදවේ ඉන්නවා. ධනවන්තකම විතරක් නෙමෙයි බලවන්තකමක් තියෙනවා. තාම විවිධ අංශ වලින් ශක්තිමත් ඒ අය. පිරිස් බලය ඒවත් ඉහළින්ම තියෙනවා. ඥාන ශක්තිය ඥාන බලය ඒවත් ඊටාම හොඳට තියෙනවා. සමහරව ඉන්නවනේ සල්ලි තියෙන බව ඇත්තයි. හැබැයි උදව් උපකාර කරගන්න උදව්වට උපකාරයට කවුරුත් නැති අය කොච්චර ඉන්නවද? තමත් තවත් සමහර අයට ගොඩාක් සල්ලි තියෙනවා. හැබැයි සල්ලි තරම් නුවණ නැහැ ගොඩක් අයට. නේද? අවාසනාවකට වගේ සල්ලි වැඩිින් තින්නේ ඒ වගේ අයට. ඉතින් ඒවා නිසි ලෙසින් කළමනාකරණය කරන්න දන්නේ නැති නිසා ඒවා විනාශ කරගන්න අය සිටිනවා. ඉතින් සමහර අය එහෙම නෙවෙයි. බොහෝම හොඳට සල්ලි තියෙනවා. බොහොම හොඳට බලය තියෙනවා. ඒ වගේම සල්ලි බලය ඒ වගේ බොහොම රූමත් රූප සම්පත්තියත් බොහෝම ඉහළ මට්ටමින් තියෙනවා. එහෙම ජීවත් වෙන මිනිස්සු ඉන්නවා මේ සමාජේ. සමහර අයට සල්ලි තිබ්බට කැතයි. හරි. නේද? සල්ලි තිබ්බට මේ අංග විකල එහෙම නැත්තම් මන්ද බුද්ධිකයි. ගොඩක් එහෙම පවුලුත් දෙන්නෝනේ අපේ සමාජේ. එහෙම නැතුව බොහෝම රූමත්කමින් යුක්ත අංගපංග සංගවල විකලත්වයක් නැති මන්දබුද්ධික නැති හොඳ ඥාන ශක්තියක් ඇති අවශ්‍ය බලයෙන් සමන්විත බොහෝ ධන සම්පත් ඇති මිනිස්සු ඉන්නවා. එහෙම උපදින්න හේතුව මොකක්ද? ඔන්න දැන් මම ඔයත්න්ගේ ප්‍රශ්න කිහිපයක් මේ විදිහට අහගෙන යනවා. ඊළඟට ඔබ කොතෙකුත් මේ සමාජය තුල දැකලා ඇති ගොඩාක් සල්ලි තියෙනවා. හරීම ලස්සනයි. බොහොම බල සම්පන්න උදව් උපකාර කරන්න පිරිස ඉන්නවා. මේ සේනාව හොඳට ඉන්නවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ළමයින් තියෙනවා දූ දූල පුතාලද මුණුබුරාල මිනිබිරිලද සේවක කාරකාදී ඔක්කොම ඉන්නවා. හිටියට ඒ ඉන්න සේවක කාරකාදීන් දූල පුතාලා කීකරු නැහැ. එහෙමයි තමයි. මහා පොහොසත් දරුව දෙමව්පියන්ට හරිම අකීකරු ළමයින් කියන දේ අහන්නේ නැති නේද? බොහොම නරක තාලෙට හැසිරෙන අම්මල තාත්තලා ආයාසයෙන් කැපවීමෙන් මහන්සි වෙලා උපයාස අපයාගත් දේවල් විනාශ කරලා දාන දරුවෝ ඉන්න සමහර ගෙවල් තියෙනවා. එච්චරද? දරුවෝ විතරක් නෙවෙයි. සමහර ගොඩාක් සල්ලි තිබ්බට සමහර පවුල්වල නෝනල මහතුරු කියන දේවල් සේවකයෝ ගණන් ගන්නෑ. සමහර වෙලාවට සමහර සේවකයෝ කරන්නේ නෝන කියන එක විතරයි. මහත්ය කියන එක වැඩේ කරන්නේ නැති සේවකයෝ ඉන්නවා. සමහර සේවකයෝ ඉන්නවා නෝන ගණන් ගන්නවත් නැහැ. මහත්ය කිව්වොත් ඕන දෙයක් කරලා දෙනවා. නෝන කිව්වට අහක බලාගෙන යන අය. අත්දැකීමෙන්ම දැකලා තියෙන තරම් එහෙම තැන් තියෙනවා. සල්ලි තියෙනවා. යා අනවාහන තියෙනවා. ගෙවල් දොරවල් තියෙන ඔක්කොම හරි. නමුත් Taman ළඟ ඉන්න අර සේවක කාර්කාදීන් මෙයාට ගරු කරන්නේ නැහැ. මෙයා කියන දේ අහන්නේ නැහැ. ඇයි එහෙම උනේ? ඔන්න දෙවෙනි ප්‍රශ්න. ඊළඟට තුන්වෙනි කාරණා. ඒ තමයි සමහර අයට සල්ලි ලැබෙනවා. හැබැයි ලැබෙන්නේ නියම වෙලාවට නෙවෙයි. අන්න ඒක දැන් සල්ලි අවශ්‍ය වෙලාවට තිබුණොත් වැඩිය හොඳ. නමුත් සල්ලි ලැබෙන්නේ සමහර වෙලාවට අනවශ්‍ය වෙලාවට. සල්ලි විතරක් නෙවෙයි. දැන් හිතන්න මෙහෙම. ගෙදර වාහන තියෙන හරියට. වාහනයක් ඕන වෙන්නේ කොයි වෙලාවකද? ගමනක් යන්න ඕන වෙලාවට. කොච්චර වාහන තිබ්බත් යන්න ඕන වෙලාවට වාහනයක් නැහැ. එහෙම දැන් ඕන තරම් දැකලා තියෙන එක්ක නෝන අරන් ගිහිල්ලා එහෙම නැත්නම් මහත්ය අරගෙන ගිහිල්ලා එහෙම නැත්නම් ළමයි අරන් ගිහිල්ලා එහෙම නැත්නම් කැඩිලා නේ එහෙම වෙන අවස්ථා කොච්චර තියෙනවද වාහන විතරක් නෙවෙයි පරිභෝග කරන ඒවත් එහෙමයි කෑම බීම බලන්න සමහර වෙලාවට කෑම බීම ඕන තරම් තියෙනවා හැබැයි ගිහිල්ලා කන්න බලනකොට මොකද එක්ක නරක වෙලා එහෙම නැත්නම් එක්ස්පයර් වෙලා නේද හොඳට බෝතලවල අසනට දාලා පැකට් කරලා තියෙන ඕකටත් කියලා බලනකොට ඩේට් එක එක්ස්පයර් වෙලා. කන්න තිබ්බත් ඒක කාගන්න වෙලාවට හම්බ වෙන්නේ එක්කෝ කල් පැනලම හම්බ වෙනවා එහෙම නැත්නම් තියන් ඉඳලා කල් පැන. ඇයි එහෙම වෙන්නේ? ඊළඟට කවුරු හරි කෙනෙකුට ඇඳුමක් ලැබෙනවා. ඇඳුම් පැළඳුම් ලැබෙනවනේ. නේද? ඒ ලැබෙන්නේ කොහොමද? කවුරු හරි කෙනෙක් ඔන්න අපි හිතමු පිට රට ගිහිල්ලා එනවා. පිට රට ගිහිල්ලා එනකොට ඔබට මතක් කියලා ඇඳුමක් ගිය. දැන් මේ අද කාලේ වගේ Viber WhatsApp මොනවාද ඒ තාක්ෂණේ නැති හින්දා ඉතින් අපි හිතමු යන කාලේ මෙෂර්මන්ට් එක මේ වගේ ඇති කියලා හිතාගෙන යනවා. ඉතින් ගේන ඇඳුම ගේ ෂර්ට් එකක් ගෙනල්ලා බලනකොට ෂර්ට් එක අඳින්න බෑ. එක සයිස් එක මදි නේද? ඇයි දැන් ඉස්සරට වැඩි මෙයා මහත් වෙලා. ඉතින් ලැබුණත් මොකද කරන්නේ? පරිහරණය කරගන්න බෑ. එහෙම අය කොච්චරින්? ඒ කියන්නේ කිට්ටු කාලයක ලැබුණා නම් හරි. සුදුසු කාලේ ලැබුණේ නෑ. සුදුසු කාලේ ලැබුණේ නෑ. යම් කාලයක් එනකොට ඒ ලැබෙන දේ සුදුසු නෑ. ඉතින් එහෙම වෙන්නේ ඇයි මිනිස්සුන්ට? ඕනෑ තරඟකට ලැබෙන්නේ. නේද? දැන් සමහර වෙලාවට තවත් ලංකාවේ ක්‍රමෙට දැන් අපි හිතමු විභාගයක් ෆේල් වෙනවා. විභාගේ ෆේල් වුණා නම් රීකරෙක්ෂන් දානවා. බලාගෙන ඉන්නව ඉන්නව බලන්න. රීකරෙක්ෂන් ආවේ නැති හින්දා විභාගේ ලියනවා ෆේල් වෙච්ච එක ලියනවා. ලිව්වට පස්සේ රීකරෙක්ෂන් එකේ රිසල්ට් එක පාස් වෙලා එහෙම එහෙම වෙන අවස්ථාවක් තියෙනවා සමහර වෙලාවට. දැන් නම් කාලයක් සමගින්ද වෙනස් වෙලා ඇති. ඉතින් කෙසේ වෙතත් ඔන්න ඔය විදිහට සමහර අයට ඒ ඒ දේවල් සුදුසු කාලෙදි ලැබෙන්නේ එහෙම වෙන්නේ ඇයි? සමහර තවත් පුංචි කාලේ හරි ආසයි අත. සෙල්ලම් කරන්න මොනවා හරි සෙල්ලම් බඩු එහෙම ලැබෙනවා නම් හරි ආසයි. කැමැත්තෙන් ඉන්න සෙල්ලම් වල ලැබෙන්නේ නැහැ. ඒව ලැබෙන්නේ සමහරවිට තරුණ කාලේ ගියාට පස්සේ. එහෙම වෙන අවස්ථා තියෙනවානේ. තවත් බලන්න සමහර අය හරිය ආසයි peer එහෙම කන්න. නේද? ඉතින් peer කන්න හොය හොය ඉන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි හම්බ වෙනවා. කොහොමද? දත් ඇඳි දෑවට පස්සේ. <laughs> ඉතින් එහෙම කන්න ගියොත් ඉතින් peer ගෙඩියනේ දත් ඇඳ නොකා ඉන්නවා. එතකොට අන්න ඒ වගේ සුදුසු කාලෙදී ලැබෙන්නේ නැතුව යනවා සම අවශ්‍ය වෙලාවට ලැබෙන්නේ නැහැ. එහෙම නොලැබෙන්නේ ඇයි මිනිස්සුන්ට? ඊළඟ කාරණාව පින්වත්නි මේ සමාජයේ සමහර වෙන ඊටාම පොහසත් ඊටාම ධනවත් බලවත් ඕනෑතරම් සැප සම්පත් තියෙනවා හැබැයි සැප සම්පත් තිබ්බත් ඒව පරිභෝග කරන්න පින නැහැ නේද සමහර වෙන ලොකු ගෙවල් වල ලොකු ඇඳන් තියෙනවා හැබැයි නිදාගන්නේ බිම පැතුරක් කියලාගෙන. එහෙම අය අපේ සමාජෙ කොච්චර ඉන්නවා. සමහර අත්තන්ගේ ලොකු ගෙවල් වල ලොකු අල්මාරි වල ගොඩාක් ඇඳුම් තියෙනවා. හැබැයි අඳින්නෙම හඩු ගඳ ගහන කිලිටි වෙච්ච ඇඳුම්. එහෙම වෙන්නේ ඇයි? නේ? සමහර ඇත්තන්ගේ ෆ්‍රිජ් එකේ අලුත්ම එළවලු තියෙනවා. ඕනෑ තරම් වලතුරු තියෙනවා. නමුත් කන්න වෙන්නෙම කුණු වෙච්චා. එළියට අරගෙන දවස් දෙකක් විතර හංගෙහෙන කිද්දු තමයි උයාගෙන කන්නේ. එහෙම වෙන්නේ ඇයි? නේ? සමහර ඇත්තන්ගේ ගෙවල් වල උණ තරම් වාහන තියෙනවා. හැබැයි යන්නෙම පයින්. නේද? කියනවා ඉතින් පයින් යන්නේ කියලා ව්‍යායාමයටත් එක හොඳයි නේ කියලා. ඉතින් අර පෙරළුන්න පිට හොඳයි කියලා යන අවස්ථා තියෙනව නැත්තේ නේ. නමුත් තියාගෙන තියෙද්දිත් භෞතික වශයෙන් මේ සම්පත් ලැබෙද්දි ඇයි කෙනෙකුට ඒව පරිභෝග කරන්න බැරි? එහෙම වෙන්නේ ඇයි? ඔන්න ඒකත් හිතන්න ඕන කාරණයක්. මේ තියේදී නැතුව නම් ඉතින් හිතාගන්න පුළුවන්. මේ තියේද්දිත් එහෙම වෙනවා. ඊළඟට පින්වත්නි තව සමහරෙක් බොහෝම අමාරුවෙන් හම්බ කරලා වෙහෙසිලා මහන්සි වෙලා හරි හම්බ කරලා එකතු කරගෙන ඉන්නවා. හැබැයි ඒවා එක්කෝ ගම් වතුරට අහුවෙලා ගහගෙන යනවා. එහෙම නැත්නම් ගින්නට අහුවෙලා පිච්චිලා යනවා. එහෙමත් නැත්නම් එකතු කරලා එකතු කරලා තියාගෙන ඉන්න වෙලාව හොරු අරගෙන යනවා. එහෙම අවස්ථා කොච්චර තියෙනවා. මිල මුදල් එකතු කරලා එකතු කරලා තියාගෙන ඉන්න වෙලාවේ අපි හිතමු බැංකුවේ දාන්නත් බෑ ටැක්ස් එක වැදෙනවා වැඩියෙන් කියලා. හිතලා ඉවර වෙලා අල්මාරි වල දාගෙන තියාගෙන ඉන්න 1000 11 5000 11 එහෙම තියන් ඉන්න. මොකද වෙන්නේ? එක සැරේට මෙන්න අලුත් ආණ්ඩුවෙන් 1000 5000 11 තහනම් කරනවා. <laughs> ඉතින් මොකද වෙන්නේ? තිබ්බට පරිභෝග කරන්න බැරි වෙලා යනවා. අර අර භෝග විනාශයටපත් වෙලා යනවා. අන්න එහෙම අවස්ථා තියෙනවා. තිබ්බට අර ස්වාභාවික විපත් වලින් කරදර වලින් ඒව විනාශ වෙනවා. එහෙම වෙන්නේ ඇයි? ඔන්න ඔය ප්‍රශ්න ඔබට ඇති වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ සමාජයේ දිහා හොඳට විමසුම් ඇසින් බැලුවොත්. මොකද මේ කියන අත්දැකීම් වලට මුහුණ දෙන බොහෝ දෙනා අපේ සමාජය තුළ සිටින නිසා. ඉතින් බුදුහාමුදුරුව පින්වත්නි ඒකට කරුණු කාරණා පැහැදිලි කරනවා. එහෙම වෙන්නේ සත්පුරුෂයෙක් විදිහට දාන දුන්නේ නැති වුණා. අසත්පුරුෂයෙක් විදිහට දන් දුන්නාම තමයි එහෙම වෙන්නේ. දන් දුන්න නිසා එයාට ඒ ඉෂ්ට විපාක ප්‍රාර්ථනා කළත් නොකළත් ඒ භවෝග සම්පත ලැබුණා. නමුත් දන් දෙන වෙලාවේදී හිත හදාගත්තේ නැති නිසා කුමක්ද වුනේ? අන්න එයාට අර නරක විපාක සහිතවයි ඒ ලැබීම උරුම වුනේ. එහෙනම් ඒ తත්වයේ මග හැරගන්න නම් සත්පුරුෂයෙක් දන් දෙන විදිහට දන් දීම ඊටාම වැදගත් වෙනවා. කොහොමද ඒක කරන්නේ? බුදුහාමුදුරුව අංගුත්තර නිකායේ පංචක නිපාතේ සත්පුරුෂ දාන සූත්‍රයේදී මතක් කරනවා. එහෙම සත්පුරුෂ දාන තියනවා කීයක්ද? පහක්. පංචමානි භික්ඛවේ සත්පුරුෂ දානානි. සත්පුරුෂ දාන තියනවා පහක්. කතමානි පංච මේ පහ මොකක්ද? පළවෙනි දාණය තමයි සද්ධාය දානං දීති. සත්පුරුෂයා දන් දෙනවා. කොහොමද දන් දෙන්නේ? ශ්‍රද්ධාවෙන් දන් දෙනවා. ශ්‍රද්ධාව කියලා කියන්නේ දෙකක්. තුනුරුවන් කෙරෙහි ඇති කරගනු ලබන විශ්වාසයක. අනිත් එක කර්මඵල විශ්වාසය. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව මුල් කරගෙන දෙනවා. ඒ වගේම මම මේ දානේ දුන්නාම මේ මේ විදිහේ ක්‍රියාකාරකණුයි මෙතන වෙන්නේ කියලා දැනගෙන දෙනවා. එක කර්ම ඵලය දැන ගැනීම. ඒ කියන්නේ මෙහෙම දීමක් කරොත් මෙන්න මේ විදිහට ලැබෙනවා. කියලා දැන ගැනීම විතර ප්‍රාර්ථනාව නෙවෙයි. මේව ලැබේවා කියලා පැතුම නෙවෙයි. දැන් අපි දන්නවනේ බත් ටිකක් කනකොට බඩ පිරේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ කන කනතරමට පිරේ. හැබැයි දැනගන්න ඕන. මොකද දැනගන්න ඕන? බත් කෑවම බඩ පිරෙනවා කියලා. එහෙම දැනගත්තොත් නේ බත් කන්න හිතේ. බඩ ගිනි කෙනෙකුට නේද? මගේ බඩ මට බඩ ගිනි කියලා දැනෙනවා නම් ඊට පස්සේ දැනුමක් තියෙන්න ඕන. ඒ බඩ ගින්න නිවන්න නම් මොන හරි කන්න ඕන කියලා. එහෙම කන්න ඕනේ කියලා දැනගෙන කනකොටත් දැනගන්න ඕන මම මේ මේ දේ කනවා කියලා. ඒ කනකොට බඩ පිරෙනවා කියලා දන්නවා. ඒක ආයාසෙන් ප්‍රාර්ථනා කළ යුත්තක් නෙවෙයි. අන්න ඒ වගේ ඔබත් දානයක් පූජා කරනකොට දෙන බව දැනගන්න, දීමෙන් අතහැරීම සිද්ධ වෙන බව දැනගන්න. ඒ අතහරිනකොට ඊට සාපේක්ෂව ගොඩනැගෙන සිටිවිලි වලට අනුව කර්ම සැකසෙන බව දැනගන්න. ඒ කර්මවල විපාක තියෙන බව දැනගන්න. හැබැයි ඔබට අවශ්‍ය වන්නේ නැහැ ඒ සැකසෙන විපාකයේ බැඳෙන්න. බොහෝ දෙනා කරන්නේ ඒක නෙවෙයි. ඒ සැකසෙන විපාකේ මොකද කරන්නේ? බැඳෙනවා. ඒ බැඳුන ගමන්ම විපාකේ නොලැබී යන්නේ නැහැ. විපාකේ ලැබෙන ගමන්ම සංසාරෙ දිග්ගැස්සෙනවා. ඇයි? ඒක බැඳිලා කරන අතහැරීමක් නිසා. එතකොට යාට දිගින් දිගට සංසාරේ ඉපදී ඉපදී මැරි මැරි සැප විඳගෙන යන්න ඒ දානේ උපකාර වෙනවා මිස එයාට ඒ දානේ සසරින් නිදහස් වීම සඳහා උපකාරයක් වන්නේ නැහැ. එහෙම වන්නේ මොකක් නිසාද? එයා භෞතිකව අතහැරියට මානසිකව වැඳිලා ඉන්න නිසා. එතකොට දානය තුල සාමාන්‍යයෙන් කරන්නේ මේ භෞතිකව කරන අතහැරීම. අතහැරීමේ අවස්ථා දෙකක්. ඵලයේ සරලම අවස්ථාව තමයි දානෙන් කරන්නේ. ඉහළට යනකොට ඒක පරිත්‍යාගයක් බවට පත් වෙනවා. පරිත්‍යාගය කියලා කියන්නේ මොකද? හාත්පසින් අතහරිනවා. හාත්පසින් අතහරිනවා කියන්නේ අර ලෞකික අපේක්ෂාවන් වලින් තොරව, බැඳීම් වලින් තොරව ඒ අතහැරීමේ ක්‍රියාව කරන්නේ. ඒතර අන්න ඒ එහෙම අතහැරීම තමයි පෙන්වත්නේ නිවනට උපකාර වෙන්නේ. ඒ නිසා සරල මට්ටමින් දන් දීම පටන් අර ගන්නවා වගේම ඔබ ටිකෙන් ටික දියුණු වෙන්න දියුණු වෙන්න උත්සාහ කරන්න ඕන ලෞකිකත්වයට නොබැඳී අතහැරීම පුරුදු කරන්න. අන්න ඒ අතහැරීම තමයි කෙනෙකුගේ හිත තියෙන තිබෙන ලෝභ ආදී කෙලෙස් තුනී කරගන්න උපකාරයි. ඉතින් ඔන්න සත්පුරුෂයා ඉස්සෙල්ලාම දාන් දෙනවා කොහොමද? ශ්‍රද්ධාවෙන්. සද්ධාය දානං දේති. තවත් විදිහකට කියනවා නම් ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් විදිහට දාන දෙනවා. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් වෙන්නේ සෝමනස්ස සහගත ඥාන සම්පයුත අසංකාරික කියන අවස්ථා තුන සම්පූර්ණ කරගෙන දෙන දාන. සෝමනස්ස සහගත කියන්නේ සතුටින් යුක්තව. ඥාන සම්පයුත්ත කියන්නේ අර කර්මඵල විශ්වාසයෙන් කර්මඵල දැනගෙන අසංකාරික කියලා කියන්නේ කාගේවත් මෙහෙවීමක් නැතුව Tamanටම හිතිලා ස්වකැමැත්තෙන් කරන ලබන අතහැරීම. අන්නේ අතහැරීම කෙනෙකුට සංසාරයේදී හොඳ විපාක ලබන්නට හේතුවක් වෙනවා. භෞතික වශයෙන් එයාට අර දාණයට ආවේනික ඵලය ලැබෙනා වගේම ඥාන ශක්තිය හොඳට මුහුකුරා යාම තුල නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්න අවශ්‍ය විදර්ශනා නුවණ පාල කරගන්න ඒ අතහැරීම උපකාර වෙනවා. එහෙම අතහැරීම පුරුදු කරන්න ඕනේ. ඊළඟට පින්වත්නි සත්පුරුෂයා දන් දෙන දෙවෙනි ක්‍රමය තමයි සක්කච්ඡන්දානන්දේති. සකසා දෙනවා. සකසා දෙනගේ සමහරු මේ ඕනවට එපාවට කරන්නන් වාරි කරනවා. එහෙම නැතු දානයක් දෙනකොට පිළිවෙලට දානේ පූජාසින් වැඩගත්. ඒක ඊටාම වැදගත් දෙයක්. හාමුදුරුවරුන්ට උනත්, ගිහි අයට උනත් ඕන කෙනෙකුට උනත් දෙනකොට ක්‍රමානුකූල පිළිවෙලට දෙන්න ඕන. දෙනකොට ගන්න හිතෙන තාලෙට දෙන්න ඕන. පිළිකරක් වුණත් එහෙම. දැන් සමහර ඒ මොකක් හරි පතර ගෑලකින් හරි උදාගෙන ඇවිල්ලා දෙනවා. එහෙම නෙවෙයි. බොහොම ලස්සනට පිළිවෙලට දෙන්න ඕන. දානේ වුණත් දානය ගෙදරකට ගිහාම ඒ ගෙදර වටපිටාව සකස් කරලා තියෙන ආකාරය අනුව යාගේ ශ්‍රද්ධාවේ తত্ত্বය එයාගේ ප්‍රඥාවේ தත්ත්වය අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ භාණ්ඩ සකසලා තියලා තැම්පත් කරලා තියෙන ස්වභාවය අනුුණත් ඒක තේරුම් ගන්න පුළුවන්. ඉතින් අන්න එහෙම සකසා සපුරා දන් දෙන අයට තමයි අර භවභෝග සම්පත් ලැබෙන ගමනේම දූ දරුවෝ සේවක කාරකාදීන් පවා කියන දේ හොඳට අහන්නේ. අකීකර නොවන ඒ පරිවාර පිරිසක් ලැබෙන්නේ සකසා සපුරා දන් දෙන අයට. ඊළඟට සුදුසු කල්හි දානයේ දෙමිතාම වැදගත්. කාලේන දානන් දෙති. ඒක සත්පුරුෂ දසක. සුදුසු කාලේ සුදුසු වෙලාව හොයලා බලලා දන් දෙනවා. දැන් සමහරු දානේ පූජ කරන කොහොමද? වතුර බීලා බීලා හොඳටම බඩ පිරিলা ඉන්න වෙලාවට වතුර බෝතලයක් ගෙනල්ලා දෙන බොන්න කියලා. නේද? තිබහ නැති වෙලාවට දෙන වතුර බවුසරෙන් උනත් වැඩන්නේ. නේද? තිබහ තියෙන වෙලාවට දෙන වතුර වීදුරුව අතිශයින් වැදගත්. එනිසා සුදුසු කාලේ සුදුසු වෙලාවට සුදුසු තැනට හොයලා බලලා දන් දෙන්න පුරුදු වෙන්න. ඒකට කියන්නේ විචේය දානං සුගතප්පසක්න. බුදුහාඳුරු ප්‍රශංසා කළ දෙන හොඳට හොයලා බලලා දෙන දේ. ඒත් දැන් සමහර අය ඉන්නවා එහෙම නැහැ. හිතෙන හිතෙන දේවල් ගෙනල්ලා දෙනවා ඒ කාලෙට අදාළ නැහැ. නේද? අවශ්‍ය නැහැ සමහර වෙලාවට. ගැළපෙන්නේ නැහැ දෙන දේ. ඉතින් එහෙම නැතුව ඔබ ඒ විදිහට සුදුසු කාලයේදී ශ්‍රද්ධාව දියුණු කරගන්න පුළුවන් ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන් කාලෙදී අතහැරීම කරන්න පුරුදු වෙන්න ඊළඟ කාල කාරණාව තමයි සුදුසු කාලය කියන එක තවත් දෙයක්. බැඳිලා ඉන්න වෙලාවේ යමකට කරන අතහැරීම ඊටාම වැදගත්. බැඳිලා ඉන්න වෙලාවේ කරන අතහැරීම මොකක් නිසාද බැඳීම අඩු කරගන්නනේ? ඒතර යම් කිසි දෙයකට තියෙන බැඳීම ආශාව වැඩි කියලා දන්නවනම් අන්නේ වෙලාවේදී ඔහු උත්සාහයකදී යෙදුනොත් මේ ආශාව මැඩපවත්ව ගැනීම සඳහා මට මේක අතහරගන්න පුළුවන්ද කියලා. ඒක තමයි වඩාත්ම වැදගත්. දැන් විස්සන්තර ආත්මභාවයේදී බෝසතාණන් වහන්සේ දරුවන්ට බැඳිලා ඉන්න වෙලාවේ මේක තමයි කඩා ගන්න බැරිම බැම්ම කියලා දැනගෙන මේ අවස්ථාවේ මේක අතහරින්න පුළුවන් නම් හොඳයි කියලා තැහැරේ. දරුවෝ නැත්තම් ඉතින් අතහරින්න දෙයක්වත් නැහැ නේද? දැන් සමහරු කියනවා මං සියල්ල අතහැරලා ඉන්නේ කියලා කියනවා. නේද? හැබැයි හරියට බලන සියල්ල අතහැරලා තියෙන තමන්ගේ කට්ටියටම. නේද? ඒක අතහැරීමක් තමයි. නමුත් ඒක දීලා ඇදීමක්. ඒ මොකද තමන්ගේ බන්ධනයක් එක්ක කරනු ලබන අතහැරීම. හැබැයි අතහැරීම තුළ එහෙම බැඳීම් තියෙන්න බෑ. ඒ වගේම අතහරින එක්කෙනා පින්වත්නි හැමතිස්සෙම හොඳට බලනවා. මොකද්ද බලන්නේ? හැම මොහොතෙම සූදානම් වෙලා ඉන්නවා අතහරින. ඒකට කියනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඊටාම ලස්සන වචනයක් තියෙනවා මුක්ත ඡාගෝ කියලා. මුක්ත ඡාග කියලා කියන්නේ හැමතිස්සෙම අතාරින්න සූදානම් ඉන්නවා. දැන් ওই සමහර ඇත්තන්ගේ වාහනවල මම දැකලා තියෙනවා යනකොට අර ගියර් එක තියෙන ළඟ අර පොඩි සිදුරක් වගේ දෙන්නේ ඒකේ සල්ලි එහෙම දාලා තියෙනවා. වෙන දෙයකට නෙවෙයි. මොකටද දාලා තියෙන්නේ? හදිසියෙව කලර් ලයිට් ළඟ හිඟන්න ඉන්නෝනේ. ඒ හිඟන්න ඔයාවිලා ඉල්ලනවා. කොහොමද? දැන් කොළඹ ඉන්න මොඩර්න් හිඟන්නෝ කෙලින්ම වීදුරුවට ගහලා දෙන්න ඕන ගාණක් කියලා තමයි ඉල්ලන්නේ. නේද? රුපියල් 5ක් රුපියල් 5ක් මට 20ක් දෙන්න කියලා කියලා ඉල්ලනවා. අන්න එහෙම ඉල්ලුවාම දෙනවා. එහෙම දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඇත්තටම කියනවා නම් මේ අපි තමයි එහෙම ගොඩක් බෞද්ධ විතර සූදානම් දන. දැන් අනිත් ආගම් ඉස්ලාම් භක්තිකයෝරු අඹ කරන සල්ලි වලින් කොටසක් වෙන් කරනවා කෙලින්ම පඩියෙන් අතහැරීම සඳහා. ඒක නීතියක් ඉදිරියේ අය කරනවා. අපටත් පුළුවන් මේ හොඳ දේවල් කොහෙන් හරි ගන්න. බුදුහාමුදුරුවෝ කියලා තියලා දේශනා කළා තියෙනවා. අපි කරේ නැතුණාට. අපිට යම් කිසි කැමැත්තක් ඇති වෙන වෙලාවෙදී ඒක අතහරින්න පුළුවන් නම් කොච්චර වටිනවද? දැන් අද මහත් එක්කාව මං හම් වෙන්න මිට ගණනාව මාස ගණනාවකට කලින් මම බණක් කිව්වා බෞද්ධ ආනාලිකාවේ. ඒ බණේදී මං කිව්වා සතියකට සැරයක් රැයට කණ එක නවත්තලා ඒ කෑමට වැය වෙන මුදල කැටයක දාලා එකතු කරන්න කියලා. අද කන්න හිතෙනවා මේ වෙලාවේ කන්නේ නැහැ. බලනවා මගේ මේ ආශාව පාලනය කරගන්න මේ කෑම වේල අතහරින්න මට හැකිද කියලා බලනවා. බලලා ඒ කෑමට යන රුපියල් 50ක් නම් 100ක් නම් ඒක කැටයක දාලා එකතු කරනවා. මේක මඩියේ මහානායක හාමුදුරන්ගේ සංකල්පයක්. අපේ ආචාර්යෝත්තමයන් වහන්සේගේ. ඒකට මහානායකහරු නමක් දාලා තිබුණා ආත්මසුඛ පරිත්‍යාග අරමුදල කියලා. ඉතින් ඒ විදිහට සල්ලි එකතු කරලා මේ මහත්ය මං කිව්වා වගේ සල්ලි එකතු කරලා ඒ විදිහට කන්නේ නැතුව. තවත් වැඩක් එතුමා කරලා තියෙනවා. ඒ මොකද ওই මහතායට ගොඩක් හොඳයි. කරන් දැන් බස් වල යන මහතායට මොකද කරන්න ඕන? ගෙදර ළඟින්ම බස් එකකින් බහින්න යන්නේ නැතුව එකක් කිලෝමීටර දෙකක් විතර මෙහයින් හෝල්ට් එකෙන් බහින්. එතකොට කිලෝමීටර දෙකකට ගෙවන ගාන ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන එක අරගෙන අර කැටේ දාන. ඇඟටත් හොඳයි හිතටත් හොඳයි. ඇඟක් කෙට්ටු වෙන්නේ ඒක හිතුවේ. ඊට පස්සේ අතට බැහැලි ඉවරලා පයින් ගෙදර යන. ඒ මේ මහත්ය එකක් කරලා. සල්ලි එකතු කරලා ඉවර වෙලා ජාතික පිළිකායතනෙට ලෙඩ්ඩුන්ට බෙහෙත් ගන්න සල්ලි ගිහින් දීලා රිසිට් එක මට ගෙනල්ලා පෙන්නුවා ස්වාමීන් වහන්සේ. එකක් මගේ නමින් ගෙව ඔබ වහන්සේගේ නමිනුත් මම මේ ගෙවලා ආවේ කියලා මගේ නමක් දාලා පෙන්නලා තියෙනවා. අන්න අතහැරීම. බලන්න සරල මට්ටමේ අතහැරීම් කරන්න පුළුවන් නේ. ඉතින් මං කියන්නේ අර කලලයිස් ළඟ ඉන්න අයට දෙන්න සමහරු සල්ලි තියන්නේ. එතෙන්දී ඔබ පරිස්සම් වෙනවා. මොකක්ද? දෙන්න හිතනනම් දෙන්න. දෙන්න හිතෙන්නේ නැත්නම් දෙන්න එපා. ඒකත් ගැටලුවක් නෑ. හැබැයි ඔය දෙකම අතහරින්න ඕන ඊට පස්සේ. මොකද්ද? දීලත් අතහරින්න ඕන. නොදුන්න නම් ඒකත් අතහරින්න ඕන. දීලා අතහරින එකට කියන පයත පානි හොදාගත්තට අත් දෙක හොදගෙන ඉන්නවා. අත් දෙක හොදගන්නේ මොකටද? දෙන්න. පිරිසිදුව දෙන්නත් සමහර හොදගෙන ඉන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? තව වචනයක් තියෙනවා. දීලාට හොද ගන්නවා කියලා. ඒකේ අදහස මොකක්ද? ලෞකික අපේක්ෂා බැඳීම් නැතුව අතහරිනවා දෙන්න පුරුදු වෙන්න. දැන් සමහර අය මෙහෙම කිව්වහම කියන ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මන්න අතහරින මන්න යාළගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? ওই මිනිස්සුන්ට මං කරන තරම් උදව් මට කරන්න බෑ. මම කියන කිසි බලාපොරොත්තුවක් නැහැ යාළගෙන් ආයි ගන්න. හැබැයි මං කරපු බව හිතේ තිබ්බොත් ඒ ඇති කියලා කියනවා. නේද? ඒක තවත් බලාපොරොත්තුවක්. හිතේ නැති වුණොත් ඔන්න බනිනවා. අසත්පුරුෂය ආ මෙන්න මෙහෙමයි මං සැලකුවොත් මට සැලකන්නේ මෙහෙමයි ආදී වශයෙන් ගැටෙනවා. ඇයි එහෙම ගැටීමක් ආවේ? හැබැවින් අතහැරීමක් කළා නම් එහෙම වෙන්න හේතුවක් නැහැ. එනිසා ඒක අතහරින. මම එකයි කිව්වේ දුන්න නම් දීලත් අතහරින. නොදුන්න නම් ඒකත් අතහරින. හැබැයි ගොඩක් අය දීලා අතහැරියද නොදුන්න අය අතහරින්නේ කොහොමද? දුන්නේ නැති එකට සාධාරණීකරණය කරන්න හේතු කියනවා. මං දුන්නේ නැත ඔය මිනිහෝ කරන් ගිහලා කුඩු ගන්නවා. නේ මම මේක දුන්නේ නැත්තේ මේ මේක බිස්නස් එකක් මේක හැමදාම මෙහි ඉන්නවා දීලා වැඩක් නැහැ මවුන්ට අපි ඒකට තවත් උදව් කරන්න ගියාම මේව තව වැඩි වෙනවා ඔය ආදි වශයෙන් විනාඩි 5ක් 10ක් යනකම් නොදුන්න එක ගැන හේතු හිත හිතා යනවා ඊට වැඩි නරකද දීලා එතන මේක හිත හදාගත්තා නේද තමන් ආයාසයෙන් අර නොදුන්න එක සාධාරණය කරන්න කරන්න ගිහිල්ලා ඉවර වෙලා කොච්චර ආධ්‍යාත්මිකව කෙලසෙනවද ඉතින් අන්න එහෙම වෙන්නේ නැතුව හොඳට සුදුසු කාලේ හිඟන්නේක් ආවනම් ඒක සුදුසු කාලේ. හිඟන්නේක් ඔබ ගාවට එන්නේ පින්වත්නි එක්තරා විදිහකින් කියනවා නම් ඔබේ තියෙන ක්වලිටි එකක් හින්දා. හරියට කිව්වොත් හිඟන්නෝ ඉන්නේ ක්වලිටි මිනිස්සු ගාවට. මොකද ක්වලිටි එක? ඒ තමයි යාච යෝග කියලා ක්වලිටි එකක් තියෙනවා. මේ අතහරින පුද්ගලයන්ට බුදුහාමුදුරුව දේශනා කරපු ඉතාම හොඳ ක්වලිටි එකක් තමයි යාච යෝග. යාච යෝග කියන්නේ මොකක්ද? ඉල්ලන්න සුදුස්සෙක් කියන. හිඟන්නට දැනෙනවා අසරණයට දැනෙනවා ඉල්ලගෙන එන එක්කෙනාට දැනෙනවා කුමක්ද? ඔබ ඉල්ලන්න සුදුස්සෙක් කියන. ඒක ඔබට දක්වන එක්තරා විදිහේ ගෞරවයක්. එතකොට එහෙම අවස්ථාවක් ආවොත් ඔබට ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන අතහරින්න පුළුවන්කම ලැබුණොත් බලන්න ඔබට කොච්චර කුසලය දියුණු කරගන්න පුළුවන්. අන්න ඒ නිසා සුදුසු කාලයේදීම ඊටාම වැදගත්. ඉතින් මං කියුවේ අර මුලදී කියවනේ සමහරුන්ට ලැබෙනවා හැබැයි අවශ්‍ය වෙලාවට නෙවෙයි වෙන වෙලාවකට උරු තරම් ලැබෙනවා. අන්න එහෙම වෙන්නේ මොකද අර සුදුසු කාලේ දෙන්නේ නැති අය. සමහරු කියනවනේ මොන හරි ඉල්ලගෙන ආම ආ දැන් නම් නෑ ඔය පස්සේ එන්නකෝ වෙලාව දින වෙලාවක දෙන්නම් බලන්න කියලා. එහෙම යවනවනේ. එහෙන් පස්සේ දෙනවා තමයි. එහෙම වුණා මොකද වෙන්නේ? අවශ්‍ය වෙලාවට ලැබෙන්නේ පස්සේ තමයි යාටත් ලැබෙන්නේ. ඉතින් එහෙම ලැබෙන නිසා දෙන්න කියන එක නෙවෙයි මෙතනදී අදහස් කරන්නේ. ඔබ සුදුසු කාලයේ කරනු ලබන අතහැරීම ඔබට ආධ්‍යාත්මික සුවයක් උදා කරනවා. ඊළඟට පින්වත්නි තවත් වචනයක් තියෙනවා අනග්ගහිත චිත්තෝ දානන්දේති. ඒ කියන්නේ නොබැඳුණු සිතින් දන් දෙනවා. නොබැඳුණු සිතින් දන් දෙනවා. ඒ කියන්නේ භෞතික සම්පත් වලට ආශා කරන්නේ නැතුව අනේ මේක තිබ්බනම් හොඳයි ආදී වශයෙන් හිතන අපරාධි දුන්නේ කියලා සමහරු දීලා පසුතැවිලි වෙනවා. දැන් ওই ආමුදුරන්ට දෙන මෙච්චර මේ දෙන්න ඕනද? ආමුදුරු නරක වෙනවම දෙන්න ගියාම වැඩිය දෙන්න හොඳ නැහැ. එහෙම කියන අය ඉන්නවා. තවත් සමහරුන් දීලා අපරාධ මීට වැඩිය හොඳයි වැඩි හිටිනවා කියලා ගිහිල්ලා දුන්නා නම් ආදී වශයෙන් පසුතැවෙනවා. අර දීපුවා ගැන පසුතැවිලි වෙනවා. සමහරු දීලා ආපහු එනවා පන්සලට ඉල්ලගෙන යන්නත්. නේද? එහෙමත් කරනවා. සමහර ඒවා වැඩි කියලා මාරු කරගෙන යනවා. ඒක නෙමෙයි මේක දෙන්නම් කියලා. අන්න ඒ බැඳුන සිතින් දෙන අය. ඉතින් එහෙම අයට මොකද වෙන්නේ? ලැබුණත් ඒව පරිභෝග කරන්න පින නැහැ. අර මං කලින් කිව්වා වගේ ගොඩාක් තියනවා, වට කරගෙන ඉන්නවා. නමුත් ඒවා පරිභෝග කරන්න පින නැහැ. ඒකත් නොලැබීම. ඊළඟට පින්වත්නි පස්වෙනි කාරණාව අත්දානංච පරංච අනුපහංච දානං දෙන. සමහරු දන් දෙන්න ගියාම එක එක්කෙනාව මේ පීඩාවට පත් කරනවා, වද කරනවා, කරදර වලට පත් කරනවා. ඉතින් අන්න එහෙම දන් දෙන්න හොඳ නැහැ. ගෙදර ඉන්න සේවකයන් වෙහෙසට පත් කරනවා. ඊළඟ සාමාන්‍ය දානයක් දෙන වෙලාවේදී මහන්සි වෙලා කැප වෙලා වැඩ කරන්න ඕන බව ඇත්තයි. නමුත් සමහරු තලා බෙලා හිංසා කරලා තමයි කරදර කරලා තමයි දන් දෙන්නේ. එහෙම හොඳ නැහැ. මානසිකව හරි පීඩාවටපත් කරන්න හොඳ නැහැ. දන් දෙනකොට දානේ සකස් කරනකොටත් එක එක්කෙනාට පීඩාවටපත් කරන්න හොඳ නැහැ. දෙන එක්කෙනාව පීඩාවටපත් කරන්නත් හොඳ නැහැ. නේ සමහර අය ඉන්නවනේ දානේ හාමුදුරුවෝ ප්‍රමාණවත් අරගෙන අත වැහුවට පස්සේ අනේ ස්වාමීන් වහන්සේ අපිට ඉතින් නිවන් දකින්න එපා අපිනුත් පොඩ්ඩක් ගන්න කියලා අතස්සෙම හැඳ ගහලා බෙදනවා. නේද? ඒවා ඒවා පීඩාවල් එක්තරා විදිහක හාමුදුරුවන්ටත් කරලා කරදර. ඒ නිසා දානේ බලනකොටත් බලනවා. ඊළඟට දැන් gedara හාමුදුරුවෝ 19කට නම් පහසුවෙන් වාඩි වෙන්න පුළුවන්. මොකද කරන්නේ? අල්ලපු ගෙදරට 20ක් ගෙනකෝ ඉඳ අපි 25ක් ගෙනගෙන ගෙනාලා පැක් කරන ඔක්කොම. ඉතින් වාඩි වෙන්නත් බෑ. හරියට පිළිවෙලට වන්දන්න. මොකද වෙන්නේ? ඔන්නෝවෙන් පීඩාවටපත් වෙනවා. වැඩි දුර දිග හිතන්නේ නමුත් දන්නේම නැතුව ඒ වයින් ඔන්න බලන්න මේ කර්ම සැකසෙන හැටි. එහෙම වුණාම තමයි අර ගොඩාක් අයට අර තිබ්බට විනාශ වෙලා යන ලැබෙනවා ලැබෙන ලැබෙනියව හොරු ගන්නව වෙනත් වෙනත් Tamanට පරිහරණය කරන්න බැරි වෙනවා. එහෙම නැතුව යම් කිසි කෙනෙක් දන් දෙනවා නම් අන්නේ දානේ පින්වත්නි හොඳින් පරිහරණය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේවා નિરાයාසයෙන් ලැබෙන ආනිසංස. ඕ ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. මේ කියපු සත්පුරුෂ දාන ගණයට අනුව දන් දුන්නාම හොඳ નિરાයාසයෙන්ම ලැබෙනවා. ඔබ කල යුත්තේ මොකක්ද එහෙනම්? નિરાයාසයෙන් ලැබෙන ආනිසංස ආයාසින් ප්‍රාර්ථනා කරන්න එපා. ඒ මායාසින් ප්‍රාර්ථනා කරනවා නම් එතන හැබැයි අපහැරීමක් නෑ. ඒ අපහැරීම නැතිකම ඔබේ හිත බැඳීමට උපකාර හේතු කරනවා. ඔබ සසරට බඳිනවා. ඒ සසරට බඳලා ඔබ ඊට පස්සේ අතහරින්නේ යන යන තැන හොඳ කරගන්න. නේ? මම නිතර කියන කතාව සමහර අම්මලා හරියට දන් දෙනවා. ඉතින් හිත සතුටු වෙන්න මම කියන අම්මා හරියට දන් දෙනෝනේ එහෙමයි ස්වාමින් වහන්සේ දෙන තරමට ඉතින් ලැබෙන්නේ කියලා නේද? දැන් ඒ ලැබෙන හිඳයි දෙන්නේ. නේද? ඒක දීම නෙවෙයි. නේද? එතකොට මේ පංචස්කන්ධය ආපහු ආපහු ලැබෙනවා කියන්නේ දුකක්නේ. නේද? මේ දානයත් එක්කම මොන දානෙ නිකම්ම කාටවත් ලැබෙන්නේ නැහැ නැති කෙනෙකුට නෙවෙයි ලැබෙන්නේ. පුද්ගලයෙකුට ලැබෙන්නේ. සත්වයෙකුට ලැබෙන්නේ. සත්වයා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටවල් පාට. එතකොට මේ සත්වයාට ලැබෙනකොට මොකද වෙන්නේ? ඒ ලැබෙනකොට සත්‍ය ආයි සසරට වැටෙනවා. ඒ සත්‍ය ආපහු දුකට පත්වෙන. ජාති ජරා ව්‍යාධි මරණ වලට යනවා. එහෙම ලැබෙන්න ලැබෙන්න ආපහු දුක. එහෙනම් සත්වයේ උපදින්නේ නැති වෙන විදිහට ඔබට පුළුවන් නම් ওই දීමනාව කරන්න, අතහැරීම කරන්න. පංචස්කන්ධයේ තියෙන බැඳීම නැති වෙන විදිහට අතහැරීම කරන්න පුළුවන් නම් ඒ අය නිවනට උපකාර වෙයි. අන්න එවන් අතහැරීම් ජීවිතය තුළ පුරුදු කරගන්න නොබැඳී නොගැටී අපහැරීම් සිද්ධ කරන්න උත්සාහවත් වෙන්න. ඒ සඳහා පින්නත් ඔබ හැම දිනාටම මේ සත්පුරිස දාන සූත්‍රය උපකාරයක්ම වේවා කියලා අපි සිතින් ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංසින් හැමත උතුම් නිවන් සුව සැලසේවා සාදු සාදු සාදු ඒ උතුම් වූ සදර්ම දේශනා පවත්වාව දාල කොළඹ හත නාරද බෞද්ධ ධර්මායතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත් පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති ගෞරවනීය ස්වාමීන් වහන්සේට තවත් চিරාත් කාලයක්